පංච තින්සතිමෝ පරිච්ඡේදෝ 35 වෙනි පරිච්ඡේදය ද්වාදස රාජකෝ රජවරු 12 දෙනෙකුගේ පාලනය ආමණ්ඩකා මන්න බයෝ මහදාටික අච්චයෝ නව වස්සනට මාසේ රජංකාරේ සිතං සුතෝ මහා දාඨික මහානාග රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුත් කුමාරයා වන ආමණ්ඩගාමී අබය රජුරුව අවුරුදු 9කුත් 8 මාසයක් රාජ්‍ය කළා. චත්තාති චත්තං කාරේසේ මහතෝපේ මනෝරමේ තත්තේව පාද වේදිකං ච මොද්ද වේදින්ච කාරේ මහාසයේ පළඳවා තියෙන චත්‍රයට උඩින් තවත් මනරම් චත්‍රයක් පැලඳුවා මහාසයේම පාද වේදිකා කුඩා වේදිකා නමින් වේදිකා දෙකක් කෙරෙව්වා තතේව ලෝහ පාසදේ තෝ පවේ පොසතවේ කාරේසි කොච්චියා ජීරං කොච්චියා ලෙන්ද මේවච ඒ වගේම ලෝවා මහා ප්‍රාසාදේ තූපාරාම උපෝසථාගාරේ ගේමදත් එළියෙත් ඇවිද යන්න පුළුවන් වන ආකාරයෙන් ස්තෝපු කෙරෙව්වා ඔබ යත්ථාපි කාරේසේ චාරුං රතන මණ්ඩපං රජතලේන විහාරංච කාරාපේසිනරාදිපේ දෙතනම උතුම් රුවන් මණ්ඩප කෙරෙව්වා ඒ වගේම රජ්ජරුවෝ විදිලෙන් විහාරය කෙරෙව්වා මහාගාමෙන් දෙවා පින්සෝ පස්සේ කාර්ය දක්ිනේ දක්ිනස්ස විහාරස්ස අදාසි පුඤ්ඤ දක්ිනෝ දන් පින් කරන රජුරෝ අනුරාධපුරයට දකුණු පැත්තෙන් මහාගාමෙන් දෙනමැති වැවත් දක්ින රමෙන් විහාරයකුත් කෙරෙව්වා මාගතං සකල දීපේ කාරේසි මනුජාදීපෝ වල්ලේ පලාන සම්බාන රෝපපෙත්වා තයන්තයන් ආමෙන්ද ගාමිනී අබේ රජුරුව මුළු ලංකාවෙම සතුන් මැරීම තහනම් කොට මා ගාථාඥාව පැනෙව්වා. තනින් තන සෑම වර්ගයකම පළතුරු ගස්වැල් රෝපණය කෙරෙව්වා. මංස කුම්බණ්ඩකං නාම ආමණ්ඩිය මහේපති පත්තම් පෝරාපෙත්වාන කාරත්වා වත චුම්බටං රජ්ජරුව මස් බඳු රස පැහැයෙන් යුතු පැණි කොමරු පාත්‍ර පුරවා වස්ත්‍ර වලින් පාත්‍රා තබන්ට දරුණු තනවලා දාපේසි සබ්බ සංගස්ස විපසන්නේන චේතසා පත්තේ පුරාපයත්වාස ආමණ්ඩගාමිනේ විදු ඊතා පහන් සිතින් යුතුව සංඝයා වහන්සේට පූජා කළා මේ ආකාරයට ආමණ්ඩ හේවත් පැණිකමඩ පූජා කළ නිසා ගාමිණී අබේ රජුරවන්ට ආමණ්ඩ ගාමිණී අබේ යන නාමය ලැබුණා. තං කනෙට්ටෝ කනෙට්ට රාජානතිස්සෝ ගාතිය තීනිවස්සාන නගරේ රජ්ජංකාර සිකත්තියෝ ඒ රජ්ජරුවන්ගේ මලනුවන් වන කර්ණ රාජානතිස්ස කුමාරයා තමන්ගේ සහෝදර රජුරවන්ව මරවා අනුරාධපුරයේ තුන් අවුරුද්දක් රජකම් කළා. උපෝසත ගරට්ඨංසෝ නෙච්චනේචති අවයෝ රාජාපරාධ කම්මේ යොත්තේ සට්ටිතු බිකවෝ මිහින්තලේ සෑගිරියේ පොහොයගේ භික්ෂූන් අතර හටගත් ආරවුලක් මේ රජ්ජුරුව ධාර්මිකව විසඳුවා. ඒ විසඳුමෙන් අසතර වූ 69ක් වන භික්ෂූන් වහන්සේලා පොහොයගේ යතුලේම රජ්ජුරුවන් වල්ලාගෙන මරන්න ඕනේ කියලා රාජ අපරාධයක යෙදුණා. සහෝඩේකා හිත්වාන රාජා චේතිය පබ්බතේ කිපාපේසි කනේරව පබ්බරම්මි අසේලකේ ඒ සැලසුම ඉරදරව් වෙලා රජ්ජරුවන්ව මරන්ට සූදානම් කළ අවි ආයුධස් සමග ඒ භික්ෂූන්ව අත්අඩංගුවට ගත්තා දුස්සීල වූ ඔවුන්ව සෑගිරියේ කරණීය නම් ප්‍රපාතයෙන් පහළට දැම්මා කනේර දානච්චේන ආමණ්ඩ ගාමනේ සුතෝ චූලාභයෝ වස්සමේ කං රජ්ජං කරේසිකත්තියෝ කරණ රාජානුතිස්ස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ආමණ්ඩ ගාමනේ අබේ රජුරුවේ පුත්‍රයා වන චූලාභය රජුරුවොත් එක් වර්ෂයක් රජකම් කළා සෝගෝනක නදී තීරේ පුරපස්සම්මි දක්ඛිනේ ආරාපේසි මහීපාලෝ විහාරං චෝලගල්ලකං ඒ රාජ්‍යරුව අනුරාධපුරයට දකුණු පැත්තේ ගෝනක නම් ගම් යුරේ සුළුගල් විහාරය කෙරෙව්වා චෝලාපයස්සච්චයන සේවලේ තං කනෙට්ටක ආමණ්ඩ දේතා චතුර මාස රජමකාරේ චෝලාපේ රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුරුවන්ගේ නැගණියවන ආමණ්ඩ රජුගේ දියණියවන සීවලේ කුමාරිය හාරය මාසයක් රාජ්‍ය කළා. ආමණ්ඩ භාගිනියාතෝ සේවලෙන් අපනේයතං ඉලනාගෝති නාමේන චත්තං උසපේ පුරේ ඒ ආමණ්ඩ රජුරුවන්ගේ බෑනා කෙනෙක් සීවලේ කුමරිය පහ කරවා තමන් ඉලනාග යන නමින් නුවර සේසත් නැංගුවා තිස්සවාපින් ගතේ තස්මෙන් ආදීවස්ස නරාදිපේ තං ඊත්වා පුරමාගංචං බහවෝ ලම්බ කන්නක ඒ රාජ්‍යරෝ රජකම ලබාගත් මුල් වර්ෂයේ තිසාවැවට ජල ක්‍රීඩාවට ගියා රාජ්‍යරෝ වැවේ ජල ක්‍රීඩා කරද්දී බොහෝ ලම්බ කර්මය හැරිලා අනුරාධපුර නුවරට ආවා තහෙන් අදිස්වා තේරාගා කුද්ධෝතේ අකාරේ මද්දයන් වාපියාපස්ස මහතෝ පංග සංසයං තිසාවවේ ලම්බකරණයක් නැති බව දකපු රජුරුව කෝපයටපත් වුණා. ඔවුන්ව ගෙන්වලා වැපැත්තේ මහා සෑය දෙසට යන්ට ඔවුන් මඩවමින් තමන්ම මාර්ගයක් කෙරෙව්වා. තේසං විචාරකේ කත්වා චණ්ඩලේවට පාපය තේන කොද්දා ලම්බ කන්නා සබ්බ උත්තානගේකතෝ රාජානන්තං ගහෙත්වාන රුන්දෙත්වාන සකේ ගරේ සයං රාජ්‍යං විචාර සංරඤ්ඤෝ දේවේ තදාසකං පුත්තං ඡන්ද මුඛ සේවං මණ්ඩයत्वा කුමාරකං දත්වානහත් ධාතේනං මංගලත් සම්තික පේසේ සිවත්තා සන්දේසං නෙත්වා තන්දතියෝතය වදින්සු දේවි සන්දේශං සබ්බං මංගලත්තිනෝ ඔවුන් මාර්ගයේ සෑදීමේ කටයුත්ත නිසි ආකාරයට කරනවාදයි බලන්ට සැඩල් මිනිසුන්ව තැබ්බුවා. එයින් කෝපයටපත් සියලුම ලම්බකරන වංශිකයෝ එකට එකතු වෙලා ඉලනාග රජුරුවන් වල්ලාගෙන තමන්ගේ ගෙදරම සිර කරලා තමන්ම රාජ්‍ය පාලනයේ යෙදුණා. එතකොට ඉලනාග රජුරුවන්ගේ දේවිය තමන්ගේ පුත්‍රයා වන චන්ද්‍රමුඛසිව කුමාරයාව සරසලා කිරිමව්වරුන්ගේ අතේ තියලා මංගල ඇත්තදා ළඟට හසුණක් දීලා යවුවා. කිරිමව්වරු ඒ කුමාරයාව මගුල් ඇතා ළඟට ගෙනිච්චා. දේවියගේ සංදේශය සියල්ල මංගල ඇත්‍රදාට කිව්වා. අයන්තේ සාමිනෝ පුත්තෝ සාමිකෝ චාරකටිතෝ අරිහි ඝාතනෝ සයෝ තයඝාතෝයි මස්සතු එම්බා හස්ති රාජය මෙයින්නේ තොපගේ ස්වාමියාගේ පුත්‍රයයි ඔබගේ ස්වාමියා සිරකූඩුවේ සිටි. ඔබගේ ස්වාමියාගේ පුත්‍ර වූ මේ කුමාරයා සතුරන් අතින් ඝාතනය වෙනවාට වඩා ඔබගේ අතින් ඝාතනය වීම උතුම්ය. ත්වමේනං කිරඝාතේ දන්දේ විවචෝ ඉති වත්වාතුතං සයාපේසං පාදමූලම් මෙයත්විනෝ එනිසා ඔබ විසින්ම මේ කුමාරයාව නසනු මේ දේවියගේ වචනයයි මේ කීපු කිරිමව්වරු කුමාරයා ඇතාගේ පාමුල තිබ්බා දුක්ඛිතෝ සෝරුදිත්වාන නාගෝ බෙත්වාන අල්ලකං පවේසෙත්වා මහවත්තුං ගාරං පාතිය තමසා යසෝ ශනිම්ම හස්ති රාගය මහා දුකටපත් වෙලා හඬා වැළපි කඳුළු හෙලාගෙන තමන් බැද තිබූ ටැඹත් බිඳගෙන රාජවාසල දෙසට දිව්වා එතකොට මිනිස්සු බය වෙලා රජවාසලයේ දොර වැහුවා එතකොට හස්ති රාජයා වේගයෙන් එසෙන් පහර දීලා දලෙන් ඇනලා දොර උදරලා පෙරලා දැම්මා. රඤ්ඤෝ නිසින්නංගනම් මේ උකාටත්වා කවාටකං නිසේතාපිය තංකන්ද මහතිත්තම පාගමේ රජහුන්තනේ දොර ගලවලා රජ්ජරුවන්ව පිට උඩ තියාගෙන මාතොටට පැමිණියා නාවං ආරෝපයත්වාන රාජං තත්ත කුංගරෝ පච්චමෝද දිති තීරේ සයං මල මාරුයි හස්ති රාජයා මාතොටින් රජුරුවන් නැවට නංගවා බටහිර මොහොත තීරයේ ඔස්සේ ගිහින් කඳු රටට නැගගත්තා පරතීරේ වසිත්වා සෝති නිවස්සානි කත්තියෝ බලකායං ගහෙත්වාන අගානවෛරෝහණං තුන් අවුරුද්දක් ඇතර වාසය කළ ඉලනාග රජුරුව විදේශීය කුලී හමුදාවක් රැගෙන නැව් මගෙන් රෝහණට සැපත් වුණා තිත්තේ සක්කර සොබ්බම්මියෝතරෙත්වාන භූපති මකාශිරෝහනේ තත්ත මහන්තං බල සංගං රුහුණතනව්වේ හකුරු හැපනමැති වරායතුටින් ගොඩ බැස්ස රජ්ජුරුවෝ ඒ රුහුණේ මහත් බලසේනාවක් හදාගත්තා රඤ්ඤෝ මංගල හත්තේසෝ දක්ඛිනා මලයා තතෝ රෝහණං ඒව පාගංච තස්ස කම්මානිකාතවේ රජ්ජුරුවන්ගේ මංගල හත්ති රාජයා ඒ දකුණු මලය රටින් ඇවිත් ඉලනාග රජ්ජුරුවන්ට නැවත රාජ්‍ය ලබා දීමේ අදහසින් රුහුණටම ආවා මහා පදුම නාමස්ස තත්ත ජාතක බානිනෝ තුලාතාරවහ වාසිස්ස මහතේ රස්ස සම්තිකේ කපිජාතකං සොත්වන බෝධිසත්ත්වේ පසාදවා නාගමහා විහාරං සෝධ අමොත්ත දනොස්සතං කත්වාකාරේසිතෝ පංච වඩ්ඩාපේසී අතාටිතං තිස්සවා පෙන්චකාරේස තත දොරව්වවාපිකං ජාතක කතාවලින් බණ කියන ජාතක බාණේ මහා පදුම නමෙන් තෙරුන් වහන්සේ නමක් තුලාතර පර්වතයේ වැඩ සිටියා උන්වහන්සේ රජ්ජුරුවන් සමීපයේදී මහා කපි ජාතකයෙන් ධර්ම දේශනා කළා. තමන්ට අපරාධ කළ වුන්ට පවා යහපත කැමැති අප මහා බෝසතාණන් වහන්සේ ගැන සූ රජ්ජුරුව මහ බෝසත් චරිතය ගැන සිත පහදවා ගත්තා. දුනදිය ඉවත් කළ දුන දණ්ඩ බිම්මකොට දුන 100ක ප්‍රමාණයෙන් නාග මහා විහාරය කරවා ස්තූපයකුත් කෙරෙව්වා. ඒ විහාරයේ තිබුණු පැරණි සෑයත් තිබූ සැටියෙන්ම වැඩි දියුණු කළා. තිස්සවත් කෙරෙව්වා දූර තිස්සවත් කෙරෙව්වා. සෝගහෙත්වා බලං රාගා යොද්දායං අබිනෙක්කමේ සංසොත්වා ලම්බ කන්නාච යොද්දායං අபிසංයොතා බලසේනාව රැස් කරගත් රජුරුව යුද්ධය පිණිස නික්මුණා. රජුරුව යුද්ධය පිණිස එන බව ඇසූ ලම්බකර්ණ වංශිකයොත් යුද්ධ කරන්නට නික්මුණා. කපල්ලක්ඛණ්ඩ ద్వාරම් මේකතේ බින්කාර පිටිකේ යොතං ඔබෙන්නං වත්තිත අඤ්ඤමඤ්ඤ විහෙතනං කපල් කඩදොර කෙතේ හිංකාර පිට්ටේ නැමැති තැනේදී දෙපිරිස අතර වුණොම් පෙලා ගන්නා මහා යුද්ධයක් හටගත්තා. නාවා කිලන්ත දේයත්තා පෝසසේ දන්ති රාජිනෝ රාජානාමං සවයත්තා සයං පාවසතනසෝ නැව් ගමනින් වෙහෙසට පස් ශරීර ඇති රජ්ජරුවන්ගේ සේනාව සෙමෙන් සෙමෙන් පසුබැස්සා. එතකොට රජ්ජුරුවෝ මං ඉලනාග රජ්ජුරුවෝ බා මේ ගෘහත්වයෝ දන්නේ නැද්ද කියලා තමන් මෙතන්ට යුද පෙරමුණ දෙබෑ කරගෙන පිවිසියා. තේන බේතා ලම්බ කන්නා සයං සෝදරනසෝ තේ සංසේසානි චින්දිත්වා රතනාභි සමංකරේ රජ්ජරුවන්ගේ හඬින් බයටපත් ලම්බකර්ණ වංශිකයෝ අවිබිමහෙලා යුද්ධ භූමියේ මුණින් අතට වැතරගත්තා. රජ්ජරුවන් නැග සිටි රතේ නාභිය දක්වා උසට ඒ ලම්බකර්ණ වංශිකයන්ගේ හිස් සිඳවා ගොඩ ගැස්සුවා. තික්කත්තු මේ වන්තු කතේ කරුණාය මහීපතේ අමාරත්වාව ගන්නාත ජීවකාන්ති අප්‍රවේ රජ්ජරුව ඔවුන් කෙරේ කරුණාවෙන් නොමරා ජීවග්‍රහයන් අල්ලා ගනු කියලා තුන් වතාවක්ම කිව්වා තතෝ වෙජත සංගාමෝ පුරං ආගම්ම භූපතේ චත්තං ඔස්සපේත්වාන තිස්සවාපේචනං අග යුද්ධය ජයගත් ඉලනාග රජුරුව අනුරාධපුර නගරයට උස්සේසත් නංවා තිසාවේ ජල ක්‍රීඩා උත්සවයට ගියා ජල කේලාය උග්ගන්්වා සුමන්්ඩිත පසාදිතෝ අත්තනෝ සිරි සම්පත්තං දස්වා තස්සන්තරායක ලම්බකන්නේ සරිත්වාන කුද්දෝසෝ යෝජෛරත යුග පරම්පරාත සංපුරතෝ පාවිස පුරං ජල ක්‍රීඩාවෙන් ගොඩ ඇවිත් ඊතා අලංකාරායයෙන් හැඳ බලඳගත් රාජාභරණයන්ගෙන් යුක්තව තමන්ගේ ශ්‍රී සම්පත් දැකලා ඒට අන්තරාය කරපු ලම්භ කර්ණයන්ව මතක් වෙලා කෝපයටපත් වුණා. ලම්භ කර්ණ වංශකයන්ගේ නාස්විද ඔවුන්ව රතෙහි බැන්දෙව්වා. ඔවුන් දෙන්නා දෙන්නා පේලියට නාස්විද රතේ බන්දවා ඔවුන් ලවා රතේ අද්දවාගෙන අනුරාධපුර නගරයට පිවිසියා. නාස්විත බැඳගත් ඔවුන්ගේ පේලිය නිසා වැවේ පටන් ඇතුළු නුවර අග්ගපීඨික ප්‍රාසාදය දක්වා තිබුණා. මහවත්තුස උම්මාරේ තත්වරදාන පෙසිසෝ හිමේ සංසේස මුම්මාරේ අස්මෙන් චන්දත බොයිතේ රජවාසලේ උළුස්ස ළඟ සිටගත් රජුරුව බවත් නෑ. මෙවුන්ගේ හිස් මේ උළුස්ස පාමුලම සිදු කියලා අනකලා. ගෝනායේ තේ රතේ යතා තව හොන්ති රතේ සබ සිංගං කුරංචේ තේ සංචේදාපය තතෝ එතකොට රජුරුවන්ගේ මෑණියෝ මහරජුරුවනේ ඔබ වහන්සේගේ රතේ යොදවපු ගොන්නු නොය මේ අය. ඔය ගොන්නුන්ගේ නාසයත් කුරත් කප්පවා දමන මැනවයි කියලා කිව්වා. මාතුයං අත සංඤත්තෝ සේසච්ඡේදං නිවාරිය නාසංච පාදං ගොට්ටංච තේ සංරාජා චේදේ මෑණියන්ගේ කරුණ දැක්වීමෙන් ඔවුන්ගේ හිස කනාදමීම වැළැක්වුවා. රජ්ජුරුව ඔවුන්ගේ නාසත් පායගලිත් කැප්පෙව්වා. හත්තේවොත්තං ජනපදං අදාහත්තිස කත්තියෝ හත්ති භෝගේ ජනපදෝ ඉතිතේ නාසිනාමතෝ රජ්ජුරුව මංගල හස්ති රාජයා වාසය කළ ජනපදය ඇතාටම දුන්නා ඒ කාරණයෙන් ඒ ජනපදය හත්ති භෝග ජනපදය කියලා හැඳුන්වනවා. එවං අනුරාධපුරේ ඉලනාගෝ මහේපති චබ්බසානි අනුනානි චට්ටංකාරසිකත්තියෝ මෙසේ අනුරාධපුරයේහි ඉලනාග රජුරුව අඩු නැතුව සය අවුරුද්දක් රජකම් කළා ඉලනාගච්ඡේන තස්සෝ පුත්තෝ චන්දමුකෝ සියෝ අටවස්සං සත්තමාසං රාජා රජ්‍යමකාරයි ඉලනාග රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුරුවන්ගේ පුත්‍ර වූ චන්ද්‍ර මුඛසේව රජුරුව අට අවුරුද්දක් සත් මාසයක් ලංකා රාජ්‍ය පාලනය කළා මණිකාරගාමකේවා පින්කාරාපෙත්වා මහේපති ඉස්සර සමනව්හස්ස විහාරස්ස දාසිසෝ චන්ද්‍ර මුකසිව රජුරුව මණිකාරගමේ වැවක් කරවා එය ඉසුරුමුනි විහාරයට පූජා කළා තස්සරඤ්ඤෝ මහේසීච තංගාමේ පත්තිමත්තනෝ තස්සේවාදා විහාරස්ස දමෙලා දේවේති විස්සුතා දෙමළ දේවී නමින් ප්‍රසිද්ධ ඒ චන්ද්‍රමුඛ සිව රජුරුවන්ගේ මෙහෙසිය ඒ ගමෙන් Tamanට ලැබෙන ආදායමත් ඉසුරුමුනි විහාරයටම පූජා කළා තන්තෙස්සවාපි කේලාය හන්වා චන්ද මුකං සිවං යසලාලක තිස්සෝ තේ විසුතෝ තං කනෙට්ටකෝ තිසාවවේදී දිය ක්‍රියාවට ගිය චන්ද්‍රමුක සිව රජුරුවන්ව තමන්ගේ මල්ලීවන යසලාලක තිස්ස නමින් ප්‍රසිද්ධ කුමාරයා විසින් ඝාතනය කෙරෙව්වා අනුරාධපුරේ රම්මේ ලංකාපුවදනේ සුභේ සත්වස්සා නට්ට මාසේ රාජා රජමකාරේ ලංකාවෙහි පොළව නැමැති සිරුරට මොහොන බඳු රම්‍ය වූ අනුරාධපුරයේහි සත් අවුරුද්දකුත් අට මාසයක් යසලාලකතිස්ස රජුරෝ රජකම් කළා දෝවාරිකස්ස දත්තස්ස පුත්තෝ දෝවාරිකෝ සයං රඤ්ඤෝ සතිස රූපේන හෝසි සුබනාමවා ඒ රජ්ජුරුවන්ගේ දත්ත නැමැති දොරටුපාලයාට සුබ නමින් යසලාලක තිස්ස රජ්ජුරුවන් වගේම සමාන වූ රූප ශෝභායතේ දොරටුපාල පුත්‍රයෙක් සිටියා සුභං බලත්තං තං රාගා රාගවසාය වසිය නිසීදාපිය පල්ලංක හා සත්තං යසලාලක යසලාලක තිස්ස රජුව කවට සිනහ පිණිස සුබ නැමැති දොරටුපාල සෙබලාට රජ ඇතුම් මන්දවා රාජාසනයේ වාඩි කරවනවා සීසචෝලං බලත්තස්ස සසේස පටිමොංචිය යටින් ගහෙත්වාහත්තන ද්වාරමූලේටිතෝසයං දොරටුපාල සෙබලාගේ හිස්වැලුම තමන්ගේ හිසේ පළඳගෙන යසලාලක තිස්ස රජුරෝ යෂ්ටි අතට අරගෙන දොරායනේ සිටගෙන ඉන්නවා වන්දනේතේසු අමච්චේසෝ නිසින්නං ආසනම්මිතං රාගහසති එවංසෝ කුරුතේ අන්තරන්තර රාජාසනයේ ඉන්න ඔහුට ඇමතිවරු වන්දනා කරනකොට දොරටුපාල වෙස්ගෙන දොරටුව ළඟ ඉන්න රජුව සිනාසිනවා බලත්තෝ ඒක දිවසං රාජානං අසමානකං අයම් බලත්තෝ කස්මාමේ සම්මුඛාසතේ තිසෝ මාරාපයත්වා රාජානං බලත්තෝ සසුභෝයිද රාජ්‍යංකාරේසි චම්බස්සං සොඹරාජාති විස්සතෝ එක් දවසක් සුබනමැති දොරටුපාල සෙබලා රාජාසනයේ හිටගෙන හිටියා. කලින් වගේ දොරටුපාල වෙස්ගෙන සිටි සජ්ජරෝ සිනාසුණා. මේ සෙබලා මං ඉදිරියේ මෙහෙම සිනාසෙන්නේ මොකද කියලා රජ්ජුරුවන්ව ඝාතනය කෙරෙව්වා. ඒ සුබනමැති දොරටුපාල සෙබලා සුබ රජ්ජුරුවෝ නමින් ප්‍රසිද්ධ වෙලා 6 අවුරුද්දක් ලංකා රාජ්‍ය කළා. දේශු මහා විහාරේසු රූප රාජා මනෝරමං පරිවේන පන්තෙන් සුබ රාජ නාමකං ඒව කාරය සුබ රාජ්‍යරෝ මහා විහාරය අබේගිරි විහාරය යන මහා විහාර දෙකට සුබ රාජ පිරිවෙන නමින් මනරම් පිරිවෙන් දෙකක් කෙරෙව්වා උරුවේල සමීපම්මි තතවල්ලි විහාරකං පුරාතිමේක ద్వාරං ගංගන්තේ නන්දිකාමකං ඒ වගේම උරුවේල් සමීපයේ මහාවල්ලි විහාරයත් අනුරාධපුරයේ නැගෙනහිර පැත්තේ ඒකද්වාර පර්වතයේ පාමුල ඒකද්වාරික නම් විහාරයත් කච්චක නම් ගඟ අසබර නන්දිකාම විහාරයත් කෙරෙව්වා. ලම්බ කන්න සුතෝ ඒකෝ උත්තර පස්ස වාසිකෝ සේනාපති මොපට්ටාසේ වසබෝ නාම මාතුලං උතුරු ප්‍රදේශ වාසී එක්තරා ලම්බකර්ණ වංශික වසබ නැමැති පුත්‍රයෙක් අනුරාධපුරයට ගොස් තමන්ගේ මාමණ්ඩිය වන සෙන්පතියෙකුට සේවය කළා. හෙස්සති වසභෝ නාම රාජාති සුතියා සදා ගාතේති රාජා දීපම් මේ සබ්බේ වසභ නාමකේ ඒ කාලේ සුබ රජුරුවන් වසභ නමෙන් යුතු පුරුෂයෙක් ලංකාවේ රජ වෙනවා කියලා ජනතාව අතර පැතිරෙන කතාව අහන්න ලැබිලා ලංකාවේ ඉන්න වසබනම තියෙන සියලු දෙනාව මැරෙව්වා. රඤ්ඤෝ දස්සාම වසබං ඊමන්තේ බරියායසෝ සේනාපති මන්තයත්වා පාතෝ රාජ කුලං අගා සෙන්පතියත් තමන්ගේ නිවසේ ඉන්න වසපගෙන බය වෙලා අපි මොහුව රජ්ජුරුවන්ට ගෙනihin පෙන්නමු කියලා බිරිඳත් සමග සාකච්ඡා කළා. සෙන්පතියා පහුවෙනදා උදෑසන රාජ්‍ය සේවයට වසබ සමග ගියා. ගච්ඡතෝ තේන සහසා තම්බෝලං චොන්න වජ්ජතං හත්තම්මේ වසබස්සාදාතං සාදු පරිරාග්ගතං සෙන්පති බිරිඳ වසබවරගෙන යාම වලකගන්ට ඉංගියකින්වත් කිසිවක් කරගන්න බැරි තැන වසබ කුමරු රැක ගන්නා අදහසින් හුණු නැති බුලත් වෙතක් වසබ කුමාරයාගේ අතට දුන්නා. රාජගේ අස්ස ద్వාරම් මේ තම්බුලං චොන්න වජිතං සේනාපති උදෙක්කීත්වා තං චොන්නත්තං විසජ්ජේ රජගේ දොරටුව ළඟදී බුලත් පිටක් කන්ට ඕනෑ කියලා වසපගෙන් බුලත් පිට ඉල්ලාගෙන බලද්දී හුණු නැති බව දැක හුණු අරගෙන එන්ට කියලා වසප කුමාරයා ආපසු ගෙදරට පිටත් කළා. සේනාපතිස්ස බරියා චුන්නත්තං වසබංගතං වත්වාරහස්සං දත්වාව සහස්සන්තං පලාප හුණු රැගෙනන්ට ගෙදර ආපු වසබ සෙම්පති බිරිඳ රහසේම කහවණු දහසක් දේලා එතනින් පලා යන්ට සැලැස්සුවා. මහා විහාරට්ඨානං සෝගන්්වාන වසභෝපන තත්ත තේරේහි කීරන්න වත්තේ කත සංඝෝ මහා විහාරස්ථානයට ගිය වසභ කුමාරයා එහි සිටින තෙරුන් වහන්සේලා දෙන ලද කිරිබතුයි වස්ත්‍රවලුනේ සංග්‍රහ ලබාගෙන තතෝ පරං කුට්ටිනෝච රාජභාවය නෙච්චතං සුත්වාන වචනං හට්ටෝ චෝරෝ සම්තිනෙච්චතෝ මහා විහාරයට බටහිරෙන් ගමක වසන අනාගත වාක්‍ය කියන කුෂ්ඨ රෝගියෙකුගෙන් තමන් ගැන ඇහුවා රජකම අනිවාර්යයෙන්ම ලැබෙනවා කියා කියවුණු අනාවය කියහන්ට ලැබිලා සතුටපත් වුණා. එහෙනම් මමත් කැරලි කාලයක් වෙනවා කියලා අදිස්ථාන කරගත්තා. ලත්තා සමත්ත පුරිසේ ගාමගතං තතෝ පරං කරොන්තෝ රෝහණං ගන්්වා කපල්ල පූපදේශතෝ තමේක රට්ටං ගන්නන්තෝ සම්පත බලවාහනෝ සෝ රාජා දේ වස්ස ආගම්ම පුරසන්තිකං ඊට පස්සේ ඔහුට ගම් පහරන්නට හැකියාව ඇති පුරසයෙන් ලැබිලා ගම් පහරමින් රුහුණට ගෙහින් ආපේක කොනපටන් අනුභව කරන න්‍යාය අනුගමනය කරමින් ක්‍රමයෙන් රට අල්ලා ගනිමින් ඊට දක්ෂ බලසේනාවක්ද ඇතිව දෙවර්ෂයකින් අනුරාධපුරයට ලං වුණා. සුබරාජං රණේ අන්වා වසබෝසෝ මහබ්බලෝ උස්සාපේ පුරේ චත්තං මාතුලෝ පිරණේ පතේ එහිදී හටගත් යුද්ධයේදී සුබ රජුරෝ මරණයටපත් වුණා. මහා බලයකින් යුක්ත ඒ වසබ කුමාරයා අනුරාධපුරයේ ශේෂත් නැංගුවා. තම මාමාව සෙම්පතියත් යුද්ධයේදීම මරුන් කෑවා. තං මාතුලස්ස බරියං පුබ්බබෝතෝපකාරිකං අකාශේ වසබෝරාදා මහේසෙන් මෙත්ත නාමිකං තමන්ට පෙර කරන ලද උපකාරයට සැලකීම පිණිස තම මාමණ්ඩියගේ මෙත්තා නැමැති බිරිඳ වසබ රජුරුවන් තමන්ගේ මෙහෙසි තනතුරට පත් කරගත්තා සෝරා පාට කම්පොච්ච ආයුප්පමාන මත්තනෝ ආහදා දස වස්සානේ රහෝයේ වස්සසෝපිච වසප රජුරෝ තමන්ගේ ආවුස දනකන්ට කැමැත්තෙන් නිමිති පාඨකයෙක් ගෙන්නලා හොර රහසේම තමන්ගේ ආවුස ගැන ඇහුවා. තව 12 අවුරුද්දක් ආවුස තියනවා කියලා ඔහු කිව්වා. රහස්සං රක්කනත්තාය සහස්සං දාසදාපිය සංඝං සෝ සම්නිපාතत्वा වන්දෙත්වා පුච්චි භූපතේ ඒ රහසක් වශයෙන් තබා ගැනීම පිණිස ඔහුට කහවණු දහසක් දුන්නා ඊට පස්සේ වසබ රජුරු සංඝයා වහන්සේ රැස් කරවා වන්දනා කොට මෙහෙම ඇහුවා ශ්‍යානුබන්තේ ආයුස්ස වඩන කාරණං එතේ අත්තේති සංඝෝ ආචෙක අන්තරාය විමෝචනං ස්වාමීනි කෙනෙකුගේ ආයුෂ වැඩි වෙන්න කල යුතු විශේෂ පින්කම් තියනවද කියලා මහරජුරුවනේ ආයුෂයට ඇති අන්තරායන් වළක්වන පින්කම් තියෙනවා කියලා සංඝයා වහන්සේ පිළිතුරු දුන්නා. පරිස්සාවන දානංච ආවාස දානමේවච ගිලාන වට දානංච දාතබ්බං මනෝජාදිප රජ්ජරුවනි ජලය පිරිසිදු කොට පෙරාදෙන උපකරණ පූජා කිරීම ආවාස කුටි පූජා කිරීම ගෙලනුන්ට විශේෂ වැටුත් ලබා දීම කරන්න ඕනේ. කාතබ්බං ජෙන්න කාවාස පටිසංකරණං තථා පංචශීල සමාදානං කତ୍වා තං සාදුරක්ඛියං දිරාගී ආවාසයන් අලුත් වැඩියා කරන්නටත් ඕනේ. පල්සෙල් සමාදන් වෙලා හොඳාකාරව ආරක්ෂා කරන්නටත් ඕනේ. උපෝසතෝපවාසෝච කත්තබ්බෝ පෝසතේතේ රාජාසාදුත් තිගන්්වාන තතා සබ්‍රමකාසිසෝ පොහොය දවසට උපෝසත සිල් සමාදන් වෙන්නත් ඕන කියලා වදාලා රජුරුව ඊතා හොඳයි ස්වාමීනි කියලා ඒ සියලු දේ සංඝයා වහන්සේ පැවසුව අයුරින්ම කළා. තින්නම් තින්නම් ච වස්සානං අච්චයන මහීපති දීපම්පි සබ්බ සංගස්ස තිචීවර මදාපයේ රජුරුව තුන් අවුරුද්දක් පාසා ලංකාව පුරා වැඩ ඉන්න සියලුම සංඝයා වහන්සේට තුන් සිවුරු පූජා කළා. අනාගතානං තේරානම් පේසයත්වාන දාපේ ද්වත්තෙන් සාය හිතානේ සුදාපේසු මදුපායසං පින්කමට වඩින්ට බැරි වූ සංඝයා වහන්සේට වෙනම තුන් සිවුරු පිටත් කෙරෙව්වා. තන් 32ක කිරිබතුයි මේ පැනේ දන් දුන්නා. චතුසට්ඨියාච ඨානේසු මහදානන්තු මෙස්සකං සහස්ස වට්ටේ චතුසෝඨානේ සුත දලාපය ගිතෙල් මේ පැණි මිශ්‍ර කළ කිරිබත් දාණය 64 පොලක දුන්නා පහන් වැටි දහස බැගින් සතර තැනක දැල්ලුවා චේතිය පබ්බතේ චේව තුපාරාමේච චේතිය මහාතෝපේ මහා බෝධිගරෙන් ඉතිමේ සුච ඒ මිහින්තලේ සෑගිරියෙහි තූපාරාම චෛත්‍යයේ ස්වර්ණමාලී මහා සෑයේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න බෝධිගරයේත් යන සතර තැනයි චිත්තල කූටේ කාරේසේ දසතූපේ මනෝරමේ දීපේ කිලම්මියාවසේ ජින්නේච පටිසංකරේ සිතුල්පව් විහාරයේ මනරං ස්තූප 10ක් කෙරෙව්වා මුළු ලංකාවේම දිරාගිය ආවාසත් අලුත් වැඩියා කෙරෙව්වා වල්ලියේර විහාරේච තේරස්ස සෝපසීදිය මහා වල්ලි ගොත්තන්නාම විහාරංච අකාරේ වල්ලිය විහාරයේ වැඩවුන් තෙරුන් වහන්සේ කරේ පැහැදිලා එහිම මහා වල්ලි ගෝත්‍ර නම් විහාරයේ කෙරෙව්වා කාරේසි අනුරාරාමං මහාගාමස්ස සම්තිකේ හේලිගා මට්ටකාරේස සහසන්තස්ස දාපේ මාගම ආසන්නේ අනුරාරාමය කෙරෙව්වා හේලිගමේ අට දහසක කිරියෙන් යුතු කුබුරුයායේ විහාරයට පූජා කළා මොචේල විහාරංකාරත්වා තෝතිස්ස වඩමානකේ ආලිසාරෝදක භාගං විහාරස්ස අදාපය අනුරාධපුරයේ නගිනහිර පැත්තේ ඇති තිස්ස වඩමානකේ මොචේල විහාරය කෙරෙව්වා ආලිසාරකදීන් භාගයක් විහාරයට පූජා කළා ගලම්බ තෙත්තේ තූපම්මිකාරේ සිට කංචුකං කාරේසු පෝසතාගාරං වටිතේ ලත්තමස්සතු සහස්ස කරේස වාපින්සෝ කාරපෙත්වා දාසච කාරේසු පෝසතාගාරං ව්‍යාරේ කුම්බීල ගල්ලකේ ගලම්පතිත්ත විහාරයේ ස්තූපයේ ගඩොල් කංචුකේ බැන්දෙව්වා පොහොයගයත් කෙරෙව්වා පොහෝගෙයි දල්වන පහන් වැටේ වියදම් වෙනුවෙන් දහස් කිරියක කුඹුරක් වගා කළ හැකි වැවක් කරව දුන්නා කිඹුල්ගල විහාරයේ පොහොයගේ කෙරෙව්වා සෝයේ උපෝසතාගාරං ඉස්සර සමනකේද තූපාරාමේ තූපගරං කාරපේසිමයිපති ඒ වසබ රජුරු මෙහි විසුරුමුණියේ පොහොය ගියත් තූපාරාමයට ස්තූප කරයකුත් කෙරෙව්වා මහා විහාර පරිවේන පන්ති පච්චිම පෙක්කෙන කාරේසි චතුසාලංච දිනකං පටිසංකරේ මහා විහාරයේ බටහිර පැත්තටම හොනලා පිරිවෙන් පෙලක් කෙරෙව්වා. දි รา ගොත් තිබුණු චතුස්සාල අලුත් වැඩියා කෙරෙව්වා. චතෝ බුද්ධ පටිමාරම්මං පටිමානං ගරන්තතා මහා බෝධංගනේ රම්මේ රාජසෝ ජේවකාරේ වසබ රජ්ජරු රම්ම්‍ය වූ මහා බෝධි අංගනයේ පිළිමගේ සතර බුදුවරයන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා කෙරෙව්වා තස්සරඤ්ඤෝ මහසීසා උත්තනාම මනෝරමං තූපන්තෝපකරංච වරම්මං තත්තේවකාරය ඒ රජුරුවන්ගේ මෙහෙසිය වන මෙතා දේවිය මනරං ස්තූපයකුත් මනරං ස්තූපකරයකුත් එහෙම කෙරෙව්වා තූපාරාමේ තූපකරං නෙට්ටා පෙත්වා මහේපති තස්ස නෙට්ටා පිතමහේ මහාදාන මදාසිච තූපාරාම චෛත්‍යයට චෛත්‍යකරයක් කරවපු වසබ රජුරුව එහි කටයුතු සම්පූර්ණ කිරීමේ පින්කමේදී මහා දානයක් පූජා කරගත්තා යොතානං බුද්ධ වචනේ බිකෝනම් පත අම්පිච බිකෝනම් ධම්ම කතිකානං සප්පේපානිතමේවච බුද්ධ වචනේ අනුව කටයුතු කරන ධර්මතර භික්ෂූන් වහන්සේලාට සිව්පසය ලබා දුන්නා ධර්ම කතික භික්ෂූන් වහන්සේලාට ගෙතෙල් මේ පැණි ලබා දුන්නා නගරස්ස චතුත්වරේ කපන වට්ටංච දාපේ ගිලානානංච වික්කෝනං ගිලාන වට්ටමේවච නගරයේ දොරටු සතරේ දෙලෙන්දන්ට වැටුත් ලබා දුන්නා. ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන වේදන් ලබා දුන්නා. මයෙත්තිං රාජ පල්ලවාපෙන් වහකෝලම්බගාමකං මහානික වෙට්ටිවාපෙන් මහාරාමෙත්තෙමේවච කේයාලංකාලිවාපෙන්ච වම්බොට්ටං වාමතංගනං අභිවඩ්ඩමාන කංච එච්චේකා දසවාපියෝ මෛත්‍රී නම් වැවත් රාජුප්පල නම් වැවත් වහනම් වැවත් කොළඹගම වැවත් මාණික වැටි වැවත් මහරාමැත්ති වැවත් කේහාල වැවත් කාලිවාපි වැවත් අම්බුටි වැවත් වාත මංගන වැවත් අභිවර්ධමානක වැවත් ආදී වශයෙන් වැව් 11ක් කෙරෙව්වා ද්වාදසමාතිකාචේව සුභික්ඛත්ත මකාරේ ගොත්තත්හම් පුරපාකාරං චේව මොච්ච මකාරේ අවුරුද්දේ මාස 12ෙම ආහාර පාන සුලභ කළා නගරයේ ආරක්ෂාව තර කරන පිණිස නගර ප්‍රාකාරය රියන් 18ක් කොට ඉස්සුවා ගෝපුරංච චතුද්්වාරේ මහවත්තුංච කාරේ සරංකාරේ සිහුයානේ හංසේ තත්ත විසජ්ජය මහා වාසලේ සතර දොරට උඩින් ගෝපුර නමින් උස තොරන් කෙරෙව්වා රාජ උයනේ විලක් කරවා එහි හංසයන් වාසය කෙරෙව්වා පුරේ බහූ පොක්කරණේ කාරා පෙත්වා තයෙන් තයෙන් උම්මගේන ජලන්තත් පවේසේසි මහේපති රජ්ජුරු නගරයේ තනින් තන බොහෝ පැම්පකුණු කෙරෙව්වා සොරව්වකින් ජලයෙහි පිවිසෙව්වා ඒවං නානා විදං පුඤ්ඤං කତ୍වා වසබභූපතේ හතන්තරායෝ සෝත්වා පුඤ්ඤ කම්මේ සදාදරෝ වසබ රජුරෝ ඔය ආකාරයෙන් නොඑක් විදිහේ පින්කම් කරලා කිසි අනතුරක් නැතිව හැමතිස්සෙම පුණ්‍ය කටයුතු වල මැලී වාසය කළා චතු චත්තාලේස වස්සානේ පුරේ රජ්‍යමකාරේ චතු චත්තාලේස වේසාක පූජායෝචකාරේ වසව රජ්ජුරුව අනුරාධපුරයේ 44 අවුරුද්දක් රජකම් කළා. වෙසක් උත්සව 44ක් කෙරෙව්වා. සුබරාජා දරන්තෝ සෝ අතනෝ ඒකදීතරං වසබේන භයාසංකේ අපේසෙත්තක වඩක සුබ රජුරෝ ජීවත් වෙන්න කාලේ තමන්ගේ එකම දියණිය අනාගතේන වසබයාට බයෙන් ආරක්ෂා පිණිස උළුවඩුවෙකුට බාර දුන්නා අත්තනෝ කම්බලංචේව රාජබණ්ඩානි චප්පේ වසබේන හතේ තස්මෙන් තමාදාහෙට්ට වඩ්ඩකේ තම්බගේ කම්බෙලියත් රාජභාණ්ඩයත් ඇව හඳුනා ගැනීමේ ලකුණ පිණිස දුන්නා වසබ කුමාරයා සුබ රජ්ජුරුවන්ව නැසූ විට උළු වඩුවා ඇය රැගෙන ගියා. තිතෙත්තානේ තපෙත්වාන වඩේති අත්නෝගරේ සකම්මං කරතෝ තස්ස බත්තං ආරිදාරිකා තමන්ගේ දූතනතුර හිතබාගෙන තමන්ගේ ගෙදරම ඇති දැඩි කළා දවසක් gadol හදන උට දැරිය බත් අරගෙන ගියා සා නිරෝධ සමාපන්නං කදම්බ පුප්ප ගොම්බකේ සතමේ දිවසේ දිස්වා බත්තං මේ දාවිනියදා ඒ කොළොම් මල් ලැබ නිරෝධ සමාපත්තියෙන් වැඩෙන රහතන් වහන්සේ නමකගේ සත්වෙනි දවසයි නිරෝධ සමාපත්තියෙන් නැගිට රහතන් වහන්සේව දැකලා නුවණැති ඒ දැරිය උන්වහන්සේට දාණය පූජා කළා. පුනබත්තං රන්දේत्वा පිතුනෝ හත්මාරේ පපංචකාරණං පුට්ටා තමන්තං පිතුනෝ වදේ ආයෙත් හැරේ ගෙදර ගිහින් පියාවෙනෙන් බත් පිසවාගෙන අරගෙන ගියා. මෙතෙක් ප්‍රමාද වෙන්නට කාරණාව කුමක්ද කියා සුවේලේ ඈ පියාට විස්තරේ කිව්වා. තුට්ටෝ පුනා පුනංච සෝබත්තන්තේ රස්සදාපේ විස්සතෝ නාගතන් දෙස්වා තේරෝ කුමාරිකං උළු අඩුවා ඒ ගැන සතුටු වුණා. නැවත නැවතත් දියණිය ලවා රහතන් වහන්සේට දානය පූජා කෙරෙව්වා. ඇය කෙරේ විශ්වාස ඇති තෙරුන් වහන්සේ ඇගේ අනාගතය දැකලා ඒ කුමරියට මේ වදාලා තව ඉස්සරියේ ගාතේ මන්ටානං කුමාරිකේ සරයාසීති තේරේතෝ තදව පරිනිබ්බුතෝ කුමාරිකාවෙනි ඔබට යසවිසුරු ලැබුණ දවසට මේ ස්ථානය ගැනත් මතක තබා ගන්නට කියලා තෙරුන් වහන්සේ දාම පිරිනුවන් පෑවා. සකේසෝ වස භෝරාදා වයපතම්මි පුත්තකේ වංකනාසික තිස්සම්මිකං අන්තස්සානුරූපිකං ගවේසාපේසි පුරිසා තන්දස්වාන කුමාරිකං ඉත්තක වඩ කේකාමේ තිලකන කෝවිදා ඒ වසප රජුරෝ නිසි කලවයස් පැමිණ යා තමන්ගේ වංක නාසික තිස්ස නැමැති පුත් කුමාරයාට ගැළපෙන කන්‍යාවක් සෙව්වා ස්ත්‍රී ලක්ෂණ දැනගැනීමෙහි දක්ෂ වූ ඒ පුරුෂයෝ උළුවඩුවාගේ ගමෙහි සිටි කුමාරිකාව දැක්කා රඤ්ඤෝ නිවේදයොං රාජා තමානාපේතුමාරබි තස්සහරාජ දේයත්තං එත්තක වද්දකේ තදා ඒ බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා රජ්ජුරුව කඳ වාගෙනට සෝදානම් වුණා එතකොට උළුවඩුවා මේ කුමරිය රාජ කන්‍යාවක් කියලා රජ්ජුරුවන්ට කිව්වා සුබරඤ්ඤෝතු දේතත්තං කම්බලා දේඥාපේ රාජාතුට්ඨෝ සුතස්සදා තංසාදු කත මංගලං සුබ රජ්ජරුවන්ගේ දියණිය බවත් පවසා එදා සුබ රජ්ජරුව දුන්න කම්බෙලියත් රාජ භාණ්ඩත් පෙන්වුවා. ඊට සතුටටපත් වූ රජ්ජරුව තමන්ගේ පුත් කුමාරයාට මේ කුමරියව මගුල් සියෙන් සරණ බන්දලා දුන්නා. වසබස්සච්චයේ පුතෝ වංකනාසික තිස්සකෝ අනුරාධපුරේ රජං තේනිවස්සානේ කාරයේ වසබ රජුරුවන්ගේ ඇවෑමෙන් වංකනාසික තිස්ස කුමාරයා රජ බවට පත්වලා අනුරාධපුරයේ තුන් අවුරුද්දක් රජ කළා. සෝගෝන නදියා තීරේ මහා මංගල නාමකං විහාරංකාරේ රාගා වංකනාසික තිස්සකෝ ඒ වංකනාසික තිස්ස රජුරෝ ගෝණගම් යූරේ මහා මංගල විහාරය නමින් විහාරස්ථානයක් කෙරෙව්වා මහා මත්තාතු දේවී සාසරන්තේ තේර භාසිතං විහාරකාරණත්තාය ආකාශදන සංචයං මහා පිං ඇතියේ දේවිය එදා තෙරුන් වහන්සේ වදාළ කරුණ සිහි කරමින් එතන විහාරස්ථානයක් කරවන්නට ධනෙ රැස් කළා වංකනාසික තිස්සස්ස අච්චයන කාරයේ සුතෝ රජ්ජං භාවේස වස්සානේ ගජභෝක ගාමනේ වංකනාසික තිස්ස රජුරුවන්ගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමාරයා වන ගජබාහු ගාමිනී කුමාරයා අවුරුදු 22ක් රාජ්‍ය කළා සුත්වා සෝ මාතු වචනං මාතු අත්තරේ කදම්බ පුප්පටානම් මේ රාජමාතු විහාරකං ඔහු මවගේ වචනය අහලා මවට යහපත පිණිස ඒ කොළොම් මල් ලැබ සුද්ධ පවිත්‍ර කරවා රාජමාතු විහාරය නමින් විහාරයක් කෙරෙව්වා මාතා සත සහස්සංසා භූමි අතය පණ්ඩිතා අදා මහා විහාරස්ස විහාරංච අකාරය නොනතේ මව්බිසව භූමිය ගැනීම පිණිස මහා විහාරයට කහවණු ලක්ෂයක් දුන්නා විහාරයකුත් කෙරෙව්වා සයමේව අකාරේ සිතත්තෝ පංසිලාමයන් සංඝ භෝගංච පාදාසේ කිනෙත්වාන තතෝ තතෝ තමන් මෙහි ගලෙන් කළ ස්තූපයක් කෙරෙව්වා ඒතනින් මිලටගෙන සංඝ භෝගයේ පිණිස නින්දගම් පූජා කළා අබයොත්තර මහතෝපං වඩා පෙත්වා චිනාපේ චතුන්්වාරේ ච තත්තේව ආදිමුඛමකාරේ අබයගිරි මහා ස්තූපයේ විශාල කොට බැන්දෙව්වා. එහෙම සතර දොරටුවේ තොරන් කෙරෙව්වා. ගාමනේ තෙස්සවා පෙන්සෝ කාරාපෙත්වා මහේපතේ අබයගිරි ව්‍යාරස්ස පාකවත්තාය දාසිච ගජබාහු රජ්ජුරුව ගාමිනී තිස්ස නමින් වැවක් කරවා අබයගිරි විහාරයේ මහා දන්වට සඳහා පූජා කළා මරේච වට්ටිකතෝ පම්මේ කංචෝ කංච ආකාරේ කිනෙත්වා සත සහස්සේන සංගභෝග මදාසිත මිරිස වැටිය සෑයට කංචුකයක් කෙරෙව්වා කහවණු ලක්ෂයකට කුඹරක් මිලටගෙන එය සංඝභෝගයේ පිණිස පූජා කළා කාරේසි පච්චිමේ වස්සේ විහාරං රාමකව්වයන් මහේජාසන සාලංච නගරම් මේ ආකාරයේ රජ්ජරුවන්ගේ අවසාන අවුරුද්දේ රාමක නමින් විහාරයක් කෙරෙව්වා අනුරාධපුර නගරයේ මහා ආසන ශාලාවකුත් කෙරෙව්වා ගජබාහුස්සච්චයන සසුරෝ තස රාජිනෝ රජ්ජම් මහල්ල කෝනාගෝ චබ්බසානි අකාරේ ගජබාහු රජුරුවන්ගේ ඇවෑමෙන් ඒ රජුරුවන්ගේ බිසවගේ පියාවන රජුරුවන්ගේ සේනාපති වන මහල්ලක නාග රජ බවටපත් වුණා. ඒ රජුරුවෝ සය අවුරුද්දක් රාජ්‍ය කළා. පුරාත්තිමේ පේජලකං දක්ඛිනේ කෝටි පබ්බතං පච්චිමේ දක පාසානේ නාගදීපේ සාලි පබ්බතං අනුරාධපුරයට නැගෙනහිරින් පේජලක විහාරයක් දකුණෙන් කෝටි පර්වත විහාරයක් බටහිරින් උදක පාසාන විහාරයක් නාගදීපයේ සාලිපබ්බත විහාරයත් කෙරෙව්වා. බීජගාමේ තන වේලෙන් රෝහණේ ජනපදේ පන තොබ්බල නාග පබ්බතංච අන්තොට්ඨේ ගිරේ නාලිකං බීජගමෙහි තන වේල නම් විහාරයත් රුහුණ ජනපදයේ තෝලපබ්බත නාගපර්වත විහාරයත් අතුල් රට ගිරිහාලක විහාරයත් කෙරෙව්වා. ඒතේ සත් විහාරේසෝ මහල්ල නාග භූපති පරිත්තනපි කාලේන කාරාපේසි මහාමති ඒ මහල්ලක නාග රජුරු තමන්ගේ ආවශ්‍ය ටිකක් තිබුණ කාලෙත් මහා නුවණැතිව මේ විහාර සත කෙරෙව්වා. එවං අසාරේ දනේ සාරං පුඤ්ඤානි කත්වාන බහෝනේ පංගා ආදෙන්ති බාලාපන කාමයතෝ බහෝනි පාපානි කරොන්ති මෝහාති ඔය ආකාරයෙන් නොනැති අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා අඥානය ධනයෙන් බලයෙන් මුලාවටපත් වෙලා කාමයට ඇදී යනවා ඒ හේතුවෙන් බොහෝ පෞරස් කරගන්නවා සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ ද්වාදස රාජකෝ නාම පංච ත්‍රිංසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරන පිණිස කරන ලද මහා වංශයේහි රජවරු 12 දෙනෙකුගේ පාලනය නම් වූ 35 වෙනි පරිච්ඡේදයයි